දැන් වේලාව අටපස්පී විනාඩි 3යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කැප්පිටිගල නියංගම ආනන්ද ධර්ම වර්ධනාරාමාධිපති පූජ්‍යපාද මැඩමහනුවර සමිතසිරි ස්වාමීන් වහන්සේ එළඹෙන විසක් පුර 15ක් පොහොව දවස 2600 වෙන සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නට අපි අද සිට පිළිවෙතින් පෙළගැසෙමු පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු.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 දෙන්නයි ඔබ හැම දෙනා මේ මොහොතේ සදැහැසිතින් යුක්තව සූදානම්ව සිටින්නේ. පින්වත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම නිමිති කරගෙන අප රටවැසියන් තුල විශාල පිබිදීමක් පෙළගැස්මක් තිබෙන බව අපි දකිනවා. අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වර ප්‍රමුඛ මහා සංඝ රත්නයත් සදැහැති උපාසක උපාසිකාවනොත් විවිධ ක්‍රමවේදයන් ඔස්සේ මේ සම්මා සම්බුද්ධත්ව ජයන්තිය සඳහා සූදානම් වෙනවා. ඒ නිමිති කරගෙන වෙහෙර විහාර ප්‍රතිමා වහන්සේලා දාගැබ් ඉදි වෙනවා. විවිධ දානමය පින්කම් ආමිෂ පින්කම් සඳහා සූදානම් වෙමින් සංවිධානයේ වෙමින් පවතිනවා නොයෙකුත් සමාජ සුබසාධන කටයුතු සඳහා තෙල ගැසෙන පින්වතුනුත් ඒ අතර සිටිනවා සැලකිය යුතු පිරිසක් සමත විදසුන් භාවනා වැඩිම සඳහාත් කැමැත්තක් ඕනකමක් උනන්දුවක් දක්වන බව පේනවා. ඒ නිසා මම අද ධර්ම දේශනාවේදී පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී සමත විදර්ශනා භාවනා වඩන්නට බලාපොරොත්තුෙන් සිටින්නා වූ පිනතියන්ටත් දැනට සමත විදසුන් භාවනා වඩන්නා වූ පිනතියන්ටත් වැදගත් අවවාද ඇතුළත් වන ලෞතර බුදුරජාණන් වහන්සේම දේශනා කොට වදාළ සූත්‍ර ධර්මයක් ආශ්‍රය කොටගෙන දහම් කරුණු කීපයක් පැහැදිලි කර දෙන්න. මාත්‍රිකා වශයෙන් තබාගත් දහම් පාඨයේ ඇතුළත් වෙන්නේ සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුක්තයේ පබ්බත වග්ගය තුල සූත්‍ර දේශනාවේ නම කුණ්ඩලිය සූත්‍රය. පින්වත්නි එවකට අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සාකේත නුවර සමීපයේහි මිගදාය නම් සඳුන් වනයක ඒ සාකේත නුවර වාසය කළා කුණ්ඩලිය කියලා පරිබ්‍රාජකේ. මේ පරිබ්‍රාජකයා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා. ඒ සඳුන් වනයේට පැමිණ මුණ ගැහිලා එකත් පසක වාඩි වුණා. බුදුරජාණන් වහන්සේගේ උසස් ගුණයක් තමන් වෙත පැමිණෙන අය සමග සතුටු සාමීචී කතාවක සිහි කිරීමට සුදුසු කතාවක නිරත වීම සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරිත්වා කියලා බොහෝ සූත්‍ර දේශනාවල මේ කරුණ දැක්වෙන්නේ සිහි කරන්නට සුදුසු සතුටු විය හැකි සාමීචී කතාවක නිරත වෙනවා එදා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කුණ්ඩලීය පරිබ්‍රාජකයා සමගත් එවැනි කතාවක නිරත වුණා. මේ පරිබ්‍රාජකයාට බොහොම සතුටක් ඇති වුණා. ඔහු තමා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට හැඳින්වීමක් කළා. ස්වාමීනි බවත් ගෞතමයන් වහන්ස මම උදය ආහාරයෙන් පසු ආරාමයෙන් ආරාමයට උයනෙන් උයනට ඇවිදිනවා මට නොයෙකුත් මත දරන අදහස් දරන ශ්‍රමණ බමුණන් මුණ ගැහෙනවා මම ඒ අය සමග විවිධ කරුණු පිළිබඳව සාකච්ඡා කරමු ඒ මට මුණ ගැසෙන බොහෝ තමන්ගේ මතය තහවුරු කිරීමට සමත් අනුන්ගේ මත ඛණ්ඩණය කිරීමට සමත් වාදය ආනිසංස කොට ගත්ත ජීවිත ගත කරන අය. ඒ අය වාදයේ බොහෝ නිපුණත්වයක් ඇති අය. ඔවුන්ට පුළුවන් ස්ව මතය තහවුරු කරන්න වාදයේ තුලින්. මම දැනගන්නට කැමති ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කුමක් ආනිසංස කොටගෙන වාසය කරන කෙනෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා විද්‍යා විමුක්ති පලානිසංසෝ කෝ කුණ්ඩලිය තථාගතෝ විහෙරති इति කුණ්ඩලිය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන මම අෂ්ට විද්‍යාවන් සහිත අරහත් ඵල විමුක්තිය ආනිසංස කොටගෙන වාසය කරන කෙනෙක්. පින්වතුනි මේ කුණ්ඩලීය පරිබ්‍රාජකයා තුල තිබුණා විශේෂ ලක්ෂණය. යම්කිසි කෙනෙක් යමක් කිව් පමණින් ඔහු පිළිගන්නේ නැවත නැවතත් ඒ කරුණ පිළිබඳ විමසීම ඔහුගේ සිතක්. ඉතින් ඔහු බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භවත් ගෞතමයන් වහන්ස ඔබ වහන්සේ දේශනා කළ ඔය අෂ්ට විද්‍යා සහිත අරහත් ඵල විමුක්තිය කුමක් වඩන කෙනෙකුටද කුමක් නැවත නැවත පුරුදු පුහුණු කරන කෙනෙකුටද සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සප්තකෝ කුණ්ඩලිය භාවිතෝ බහුලීකතෝ විඥා විමුක්තිං පරිපූර්ණන්තිති කුණ්ඩලිය සප්ත බොජ්ජංග ධර්මයන් යම් කිසි කෙනෙක් වඩනවා නම් නැවත නැවතත් නැවත නැවතත් පුරුදු පුහුණු කරනවා නම් අන්න ඒ පුද්ගලයාටයි අරහත් ඵල විමුක්තිය සම්පූර්ණත්වයටපත් වෙන්නේ. කුණ්ඩලීය පරිබ්‍රාජකයා නැවත විමසනවා ස්වාමීනි භවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ කියන ඔය බොජ්ජංග ධර්ම කුමක් වඩන කෙනෙකුටද කුමක් පුහුණු කරන කෙනෙකුටද සම්පූර්ණත්වයටපත් වෙන්නේ පිළිතුර චත්තාරෝකෝ කුණ්ඩලීය සතිපට්ඨාන භාවිතා බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්ති තී කුණ්ඩලීය යම්කිසි කෙනෙක් සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා නම් නැවත නැවත පුරුදු පුහුණු කරනවා නම් ඒ පුද්ගලයා තුලයි බොජ්ජංග ධර්ම හත සම්පූර්ණත්වයටපත් වෙන්නේ. කුණ්ඩලිය නැවත විමසනවා. ස්වාමීනි භවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ ඒ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන්නේ පරිපූර්ණත්වයටපත් වෙන්නේ කුමක් වඩන පුරුදු කරන කෙනෙකුටද පිළිතුර තීනිකෝ කුණ්ඩලිය සුචරිතානි භාවිතානි බහුලී කතානි සත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණති කුණ්ඩලිය යම්කිසි කෙනෙක් ත්‍රිවිධ සුචරිත ධර්මයන් වඩනවා නැවත නැවත පුරුදු පුහුණු කරනවා නම් ඒ පුද්ගලයා තුලයි සතර සතිපට්ඨාන ධර්මයන් පූර්ණත්වයට පත් වෙන්නේ. කුණ්ඩලීය පරිබ්‍රාජකයන් නැවත විමසනවා ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ ඔය කියන ලද ත්‍රිවිධ සුචරිත ධර්මයන් සම්පූර්ණත්වයට පත් වෙන්නේ කුමක් වඩන කෙනෙකුටද කුමක් පුරුදු කරන කෙනෙකුටද පිළිතුර ඉන්ද්‍රිය සංවරෝකෝ කුණ්ඩලිය භාවිතා බහුලී කතා තීනි සුචරිතානි පරිපූර්ණති කුණ්ඩලියේ යම්කිසි කෙනෙක් ඉන්ද්‍රිය සංවර කරගන්නේ නම් ඒ පුද්ගලයා තුලයි ත්‍රිවිධ සුචරිත ධර්මයන් සම්පූර්ණත්වයට පත් වෙන්නේ. පින්වත්නි මේ දේශනාව තව දුරටත් කුණ්ඩලීය පරිබ්‍රාජකයට ප්‍රශ්න විමසන්නට ඉඩ නොතබා ඔහුට ධර්මාවබෝධය කරගන්නට මෙය ප්‍රමාණවත් නිසා මේ අසම්පූර්ණ දේශනාව බුදුරජාණන් වහන්සේ එකින් එක එකින් එක පැහැදිලි කරමින් ඉදිරියට දේශනා කළා. ඇයි මේ අසම්පූර්ණ දේශනාව කියලා කියන්නේ? කුණ්ඩලීය පරිබ්‍රාජකයාගේ පැත්තෙන් ගත් කල මේ අසම්පූර්ණයි. හේතුව ඔහු අරහත් ඵල විමුක්තියන් කියන්නේ කුමක්ද? සප්ත බොජ්ජංග යනු මොනවාද? සතර සතිපට්ඨාන යනු මොනවාද? ත්‍රිවිධ සුචරිත ධර්ම යනු මොනවාද? ඉන්ද්‍රිය සංවරය කියන්නේ කුමක්ද කියලා ඔහුට පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ නිසා ඔහුගේ පැත්තෙන් මේ දේශනාව අසම්පූර්ණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ එකින් එක එකින් එක එකින් එක කරුණු විවරණය කරමින් මේ ධර්ම දේශනාව ඉදිරියට පවත්වාගෙන යනු ලැබුවා. පින්වත්නි දැන් අපට පැහැදිලි මේ දේශනාව අනුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා ධර්ම මාර්ගය. මහා සාගරයේ තියෙන ලක්ෂණයක් තමයි දැසගත් තැනම ගැඹුරක් නැහැ. ක්‍රමානුකූලව පියවරෙන් පියවර තමයි මහසයුර ගැඹුරට යන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මයක් දැසගත් තැනම අරහත් වෙන්නේ. අනුපූර්ව ශික්ෂණයක් තුලින් අනුපූර්ව ක්‍රියාපද්ධතියක් තුලින් අනුපූර්ව ප්‍රතිපදාවක් තුලිනුයි තථාගතයන් වහන්සේ දේශනා කළ ඒ පරම නිස්සතාව වූ අරහත් ඵල නිවන සාක්ෂාත් කරගත හැකි වන්නේ. එතකොට එය කදිමට විස්තර කරන සූත්‍ර දේශනාවක් තමයි මේ කුණ්ඩලීය සූත්‍ර දේශනාව. අරහත්වය බලාපොරොත්තුෙන් සමත විදසුම් වඩන්නා වූ පිනතියන්ට పూర్ව වශයෙන් දියුණු කරගත යුතු කරුණු රාශියක් මෙහි පැහැදිලි වෙනවා. නැවත අපි ඒ පිළිබඳ අවධානය යොමු කළොත් ඉන්ද්‍රිය සංවරයේ වැඩිම ත්‍රිවිධ සුචරිතයන් පිරෙන්නටත් ත්‍රිවිධ සුචරිත ධර්මයන් වැඩිම සතර සතිපට්ඨානයන් පූර්ණත්වයටපත් වෙන්නටත් සතර සතිපට්ඨානයන් වැඩිම සප්ත බොජ්ජංග ධර්මයන් පූර්ණත්වයටපත් වීමටත් සප්ත බොජ්ජංග ධර්මයන් වැඩිම අරහත් ඵල විමුක්තියටත් උපකාර වන බවයි මේ සූත්‍ර දේශනාවේ හරය වශයෙන් අපිට ගන්න පුළුවන්. දැන් අපි බලමු පින්වතුනි මේ එක් එක් කරුණ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරන ලද අර්ථ විවරණය. කුණ්ඩලිය ඉන්ද්‍රිය සංවරය කෙසේ වඩන කෙනෙකුටද කෙසේ බහුල කරන කෙනෙකුටද නැවත නැවත පුරුදු කරන කෙනෙකුටද ත්‍රිවිධ සුචරිත ධර්මයන් සම්පූර්ණත්වයටපත් වෙන්නේ. ඉද කුණ්ඩලිය බික්කු චක්කුණා රූපං දිස්වා සෝතේන සද්දං සුත්වා ගානේන ගන්ධං ගායිත්වා ජීවහාය රසං පුසිත්වා කායේන පොට්ටබ්බං පුසිත්වා මනසා ධම්මං විඤ්ඤාය කුණ්ඩලිය මේ ශාසනයෙහි භික්ෂුව ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සහ මනසින් ලැබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියන අරමුණු. ඉන්ද්‍රියයන්ට අරමුණු ලැබුණහම මනාපං නාබිජ්ජති නාබිහංසති න රාගං ජනේති අමනාපං න මංකු හෝති අපතිත්තින චිත්තෝ අදීන මනසෝ අභ්‍යාපන්න චේතසෝ ප්‍රිය මනාප අරමුණක් ලැබුණහම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි වශයෙන් ඒ ප්‍රිය මනාප අරමුණෙහි ඒ අරමුණ නැවත නැවත ප්‍රාර්ථනා කරන්නේ නැත්නම් ඒ ප්‍රිය මනාප අරමුණෙහි සතුටෙන් ඉපිල යන්නේ නැත්නම් ඒ ප්‍රිය මනාප අරමුණෙහි ඇලීම බැඳීම රාගය උපදවා ගන්නේ නැත්නම් අප්‍රිය අමනාප අරමුණක් ලැබුණහම ඒ අප්‍රිය අමනාප අරමුණෙහි හැකිලෙන්නේ නැත්නම් දැන් අප්‍රිය අරමුණෙහි අපි මූණපවා අකුලව ගන්නවනේ එහෙම හැකිලෙන්නේ නැත්නම් අප්‍රිය අමනාප අරමුණෙහි සිත වෙනසකටපත් කරගන්නේ නැත්නම් දීනත්වයට බැගෑපත් බවට පත්වෙන්නේ නැත්නම් ද්වේෂ සහගත දුෂ්ට සිතුවිලි ඇති කරගන්නේ නැත්නම් ඒ තමයි ඉන්ද්‍රිය සංවරය මේ තව සතර සතිපට්ඨාන ගැන කතාවක් නැහැ මේ තමයි අත්තිවාරම ඉන්ද්‍රිය සංවරය යම්කිසි කෙනෙක් ඒ විදිහට ඉන්ද්‍රිය සංවරය හුරු පුරුදු කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුද්ගලයා තස්ස තිතෝච හෝති අජ්ජත්තං තිතං චිත්තං ඔහුගේ සිත ආධ්‍යාත්මයටම නැඹුරු වෙනවා බැහැරට ගමන් කිරීමක් නැහැ ඉන්ද්‍රිය හය හොඳට සංවර කරගත්තා ඒට තව වචනයක් කියනවා වුත්තද්ධාරෝ කියලා දොරටු හය වසාගත්තා ඒ දොරටු හය වසාගත්ත නිසා ඔහුගේ සිත ආධ්‍යාත්මයේ තුලතම නැඹුරු වෙනවා. සුසන්තිතං සුවිමුත්තං මනාකොට ඇතුළත පිහිටා ගන්නවා. මනාකොටම ඔහුගේ සිත ලෝභ ද්වේෂයන් ඇතිවීමෙන් නිදහස් වෙනවා. සංසුන් මානසික මට්ටමක් ඔහුට ඇති කරගන්න පුළුවන්. දැන් එතකොට මේ මූලික පියවර සම්පූර්ණ කරගන්නේ කෙසේද? පින්වත්නි මේ ශාසනයට බැස ගන්නා වූ භික්ෂුවගේ පැත්තෙන් බැලුවොත් මූලික වශයෙන් සමාදන් වන ශික්ෂාපද තුල යම් ප්‍රමාණයකට මේ ඉන්ද්‍රිය සංවරය අර්ථවත් වෙනවා. දස ශික්ෂාපද තුල. ඊට අමතරව සේකියා 75ක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ සේකියා ශික්ෂාපද තුලත් යම් ප්‍රමාණයකට මේ ඉන්ද්‍රිය සංවරය අර්ථවත් වෙනවා. ඊට අමතරව වික්ෂූන් වහන්සේ නමක් වේවා භාවනා කරන ගිහියෙක් වේවා තමන් පරිහරණය කරන චීවර පින්ඩපාත දාණය තමන් පරිහරණය කරන සේනාසනය ඇඳ පුටු කොට්ට මෙට්ට ඇතිරිලි සහ තමන්ට ලැබෙන කුටිය ඒ වගේම ගිලම්පස මේ සිව්පසය නුවණින් සලකා පරිහරණය කිරීමෙනුත් යම් ප්‍රමාණයක ඉන්ද්‍රිය සංවරයක් ඔහු තුල ඇති වෙනවා. මේ ටික අවංකව කරනවා. ඒ වගේම චචපංචක කර්මස්ථානයේ වශයෙන් මේ පැවිද්දටපත් වෙනකොට මුලින්ම ලබා ගන්න කෙස්ලොම් නියදක් සම්මස් කියන මේ තචපංචක කර්මස්ථානයේ යම්කිසි කෙනෙක් වඩනවා නම් ඒ තුලත් ඉන්ද්‍රිය සංවරය භාවිතයට නැගෙනවා. මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කරන කෙනා තුලයි පින්වතුනි ත්‍රිවිධ සුචරිත ධර්මයන් සම්පූර්ණත්වයටපත් වෙන්නේ. එයින් මොකක්ද පැහැදිලි වෙන්නේ? යම්කිසි කෙනෙක් ඉන්ද්‍රිය සංවර කර නොගන්නේ නම් ඔහුගේ සිල්වත්කම උනත් චිරස්ථායී වෙන්නේ නැහැ. ප්‍රබල ප්‍රබල අරමුණක් ඉදිරියේ ඔහු වැටෙන්නට ඉඩ තියෙනවා. ප්‍රබල අරමුණු ඉදිරියේ වැටෙන්නට ඉඩ තියෙනවා. ප්‍රබල සුභාරමුණක් වේවා අසුභාරමුණක් වේවා. සුභාරමුණෙහි ලෝභයක් අසුභාරමුණෙහි ද්වේෂයක් ඇවිල්ලා ඔහු මානසික වශයෙන් වැටෙන්නට ඉඩ තියෙනවා. අට කතාවේ ඒ විස්තර කරනවා සුභ අරමුණේ 18 ආකාරයකට අසුභ අරමුණෙහි 18 ආකාරයකට පුද්ගලයා තුල දුසිරිත වර්ධනය වෙනවා ඉන්ද්‍රිය සංවර කර නොගත්තොත්. ඒ නිසා මේ මූලික අත්විවර්ම පිළිබඳ වැඩියෙන් අවධාරණය කරන්න ඕනේ. විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. භාවනා වඩන්නා වූ යෝගියා විසින්. මෙය අමතක කළ නොයුතුම තැන. එහෙමනම් භාවනා වඩන්නට බලාපොරොත්තු වන ආධිකම්මිකයාට කර්මස්ථානාචාර්යයන් වහන්සේලා විසින් මේ කරුණ පිළිබඳ වඩාත් අවධාරණය කරමින් පැහැදිලි කර දෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආශ්‍රය කොටගෙන මොකද කර්මස්ථානාචාර්යවරයෙකුගේ කල්යාණ මිත්‍රයෙකුගේ තියෙන ලක්ෂණයක් තමයි ගැඹුරු කතා කියා දෙන සුළු බව. එතකොට එයාට ඒ ගැඹුරු කතා කියලා දෙන්න ඕනේ. බලන්න බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව උන්වහන්සේ මොනතරම්නම් අවධාරණයෙන්ම මේ කරුණ ප්‍රකාශ කරලා තියෙනවද කියලා. පින්වතුනි සංවරය අසංවරය. ඒ වගේම පරිහානිය, අපරිහානිය, අභිභායතන කියලා බුදුරජාණන් වහන්සේ කරුණු කීපයක් දේශනා කළා. පරිහානිය. එතකොට යම්කිසි කෙනෙක් තමන් කුසල ධර්මයන්ගෙන් පිරිහෙනවා නම් ඒ පිරිහෙන හේතුව තමන් තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි කෙනෙකුගේ ඇසකන නාසය දිවකය මනස යන ඉන්ද්‍රිය ධර්මයන්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කියන අරමුණු මුණ ගැහුණා යම් කෙනෙක් ඒ අරමුණු නැවත නැවත පතනවා නම් ඒ අරමුණු වල ಗುಣ කියනවා නම් ඒ ප්‍රිය අරමුණෙහි ඔහුගේ හිත ගිලෙනවා නම් ඒ පුද්ගලයා පින්වතුනි තේරුම් ගන්න ඕනේ මෙය තමයි මම කුසල් දහමින් පිරෙහෙන්න තියෙන හේතුව. ඉන්ද්‍රියයන් අසංවරය. ඒ වගේම යම්කිසි කෙනෙක් තේරුම් ගන්නට ඕනේ මේ මගේ ඉන්ද්‍රියයන්ට අරමුණු මුණ ගැසුනම මගේ සිත තුළ පාපකා අකුසල ධම්මා සංයෝජනීයා පාපයට නැඹුරු වූ අකුසලයට නැඹුරු වූ ඇලීමට බැඳීමට හේතු වන සරසංකප්පා වේගවත් සිතුවිලි මගේ හිතේ පහළ වෙනවා. රූපාදී අරමුණු මුණ ගැහුනම ඇලීමට බැඳීමටත් පාපයට අකුසලයටත් නැඹුරු වුණ වේගවත් සිතුවිලි මා තුළ පහළ වෙනවා. යම්කිසි කෙනෙක් ඒ වේගවත් සිතුවිලි ඉවසනවා නම් දුරු කරන්නේ නැත්නම් ප්‍රහාණය කරන්නේ නැත්නම් නැවත නොහට ගන්නා තත්වයට පත් කරගන්නේ නැත්නම් එයා තේරුම් ගන්න ඕනේ මම කුසල ධර්මයන්ගෙන් පිරිහෙන කෙනෙක්. තථාගතයන් වහන්සේ මෙය පරිහානියක් කියලා දේශනා කළාය කියලා ඔහු අවබෝධ කරගන්න. මේක මේ ගුරුවරයෙකුට අවබෝධ කරගන්න බෑ. තමා අවබෝධ කරගන්න ඕනේ. Taman තමයි මේ කාරණේ තීරණය කරන්න ඕනේ. මේ ඉන්ද්‍රිය අසංවරයේ හේතු කොටගෙන මම කුසල දහමින් පිරිහෙනවා. ඒක වෙන කෙනෙකුට තීරණය කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් නොපිරිහීම ගැන තේරුම් ගන්න ඕනේ. මේ ඉන්ද්‍රියයන්ට අරමුණු ගෝචර වුණාම මගේ හිත තුළ පාපයට නැඹුරු වුණ අකුසලයට නැඹුරු වුණ සරසංකප්ප වේගවත් සිතුවිලි පහළ වෙනවා යම්කිසි කෙනෙක් ඒ වේගවත් සිතුවිලි ඉවසන්නේ නැත්නම් ඒවා ප්‍රහාණය කරනවා නම් ඒවා දුරු කරනවා නම් නැවත හට නොගන්නා තත්වයටපත් කර ගන්නවා නම් එයා තේරුම් ගන්න ඕන මම පිරිහෙන්නේ නැහැ. ඇයි? එයා ඒ අකුසල චේතනා දුරු කරනවා. තථාගතයන් වහන්සේ මෙය නොපිරිහෙන කරුණක් කියලා දේශනා කොට වදාළා. ඒ අවබෝධය තමා තුළ තියෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය සංවරය ගැන දේශනා කරනවා පින්වතුනි යම්කිසි කෙනෙක් ඇසකන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රියන් සංවර කර නොගන්නේ නම් එයා මායාගේ ආවාසයට ඇතුල් වුණ කෙනෙක්. ආවාසගතෝ මාරස්ස. එයා මායාගේ ආවාසයට ඇතුල් වෙලා ඉන්නේ. මායාට බැඳුන කෙනෙක්. මායාගේ මල පුඩුව ඔහුගේ ගෙලේ දැන් බැඳිලා තියෙනවා. මල පුඩුව ගෙලේ බැඳිලා නම් මායාට කැමැති කැමැති දේක් කරන්න පුළුවන්. එතකොට ඉන්ද්‍රිය අසංවරය කියලා කියන්නේ මායාගේ මල පුඩුව ගෙලේ බැඳීමක් කියලා බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. එතකොට මොනතරම් මේ කරුණ අමතක කළ නොහැකි කරුණක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මසුන් මරන්න. බිලි කටුවක හැම ගහලා යම්කිසි වැවකට හෝ ජලාශයකට දැම්මහම මත්ස්‍යෙක් ඇවිල්ලා ඒ හැම ගිලිනවා. ගිල්ලායින් පස්සේ මසුන් මරන්නාට කැමැති කැමැති දෙයක් කරන්න පුළුවන් ඒ මාළුවාට. ඇයි හැම ගිලලා. එතකොට ඉන්ද්‍රිය අසංවරය කියලා කියන්නේ පින්වතුනි මසුන් මරන්නෙක් විසින් යොදවන බිලියක් වගේ. බලන්න මොනතරම් බුදුහාමුදුරුවෝ මේ කරුණ පැහැදිලි කරාද. ඒ වගේම පින්වතුනි කුම්මෝපම කියලා සූත්‍ර දේශනාවක් තිබෙනවා. මහණෙනි නුඹලාට පෙර වූවක් කියන්න. ඉබ්බෙක් ගොදුරු සොයාගෙන ගංගා ඉවුරක හැසිරුණා. නරියෙකුත් ගොදුරු සොයාගෙන සුද්ධ දිශාවට ආවා. නරියා දුරදීම දැක්කා ගොදුරට ඉබ්බෙක් ඉන්න බව. ඉබ්බාත් දුරදීම අවබෝධ කරගත්තා මාව ගොදුරු කර ගැනීමට වෙන සතෙක් ඉන්න බව. ඉබ්බා මොකද කළේ? පා හතරයි හිසයි කටුව ඇතුළට ගත්තා. නරියා එතනට ආවා අල්ලන්න තැනක් නැහැ. කටුව පමණයි තියෙන්නේ. නරියට ගොදුරු කරගන්න තැනක් නැහැ. ඔහු නරිය සෑහෙන වෙලාවක් එතන හිටියා කුමන අවස්ථාවක හෝ කුමක් හෝ අවයවයක් එළියට දැම්මොත් එතනින් කඩාගෙන කන අරමුණයි. නමුත් ඉබ්බාත් එකම අවයවයක්වත් එළියට දැම්මේ නැහැ. බොහෝ වේලාවක් බලා සිටි නරිය පරාද වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ඉන්ද්‍රිය සංවරයත් ඒ වගේ. යම් අවස්ථාවකද ඉන්ද්‍රිය අසංවර කරගන්නේ ඒ අසංවර කරගන්නා වූ ඉන්ද්‍රයන් තුලින් ක්ලේශ මාර්යෝ ඇතුල් වෙනවා. ඒ නිසා තමන්ගේ අවයව කටුව ඇතුළටගෙන තමාගේ ආරක්ෂාව හදාගත්ත ඉබ්බාසේ මහණෙනි නුඹලා මේ අසකනනාසය දිවකය මනස කියන ඉඳුරන් හය සංවර කර ගන්න. ඒ සංවර කර නොගත්තොත් මාර්යා ඇසිනුත් ඉඩක් ලබනවා කනිනුත් ඉඩක් ලබනවා නාසයෙන්ුත් ඉඩක් ලබනවා දිවෙනුත් ඉඩක් ලබනවා කයෙනුත් ඉඩක් ලබනවා සිතෙනුත් ඉඩක් ලබනවා ඕනෑ තැනකින් කෙලෙස් මායයට ඇතුල් වෙන්න පුළුවන් කුම්මෝව අංගානි සකී කපාලේ සමෝදහං වික්කු මනෝවිතක්කේ කුම්මෝපම සූත්‍රයේ සඳහන් වෙන්නේ ඉබ්බා අවයව රැකගත්තාසේ ඉඳුරන් සංවර කරගන්න. ඉතින් මේ විදිහට පින්වතුනි යම්කිසි කෙනෙක් මනාප අරමුණ නැවත නැවත පතන්නේ නැත්නම් සතුටෙන් ඉපිල යන්නේ නැත්නම් රාගය ජනිත කරගන්නේ නැත්නම් අමනාප අරමුණෙහි හැකිලෙන්නේ නැත්නම් අමනාප අරමුණෙහි දීනත්වයටපත් වෙන්නේ නැත්නම් අමනාප අරමුණෙහිදී ද්වේෂ සහගත පටිඝ සම්පයුක්ත චේතනා පහල කරගන්නේ නැත්නම් එයාගේ සිත මනාකොට එයා වඩන කමඨහන තුලට බැස ගන්නවා. ඇතුළතට බැස ගන්නවා. පිටතට ඒ හිත විසිරලා යන්නේ නැහැ. මෙන්න මේ විදිහට කුණ්ඩලිය යම්කිසි කෙනෙක් ඉන්ද්‍රිය සංවරය පුරුදු කරන්නේ නම් නැවත නැවතත් නැවත නැවතත් භාවිත කරන්නේ නම් බහුලීකృత කරන්නේ නම් අන්න ඒ පුද්ගලයා තුලයි ත්‍රිවිධ සුචරිත ධර්මයන් පූර්ණත්වයට පත් වෙන්නේ. ත්‍රිවිධ සුචරිත කියන්නේ කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිත. කයෙන් වචනයෙන් මනසින් පිරෙන සුචරිත ධර්මයක්. ඉන්ද්‍රිය සංවර නම් පිරෙනවා. එතකොට මේ විරුද්ධාර්ථය අපි ගත්තොත් ඉන්ද්‍රිය අසංවර නම් මොනවද පිරෙන්නේ? කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත. ඉන්ද්‍රිය අසංවර නම් දුසිරිත පිරෙනවා, සංවර නම් සුචරිත ධර්මයන් පිරෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුණ්ඩලිය. කෙසේ වඩන කෙසේ බහුල කරන ඉන්ද්‍රිය සංවරයද සතර සතිපට්ඨානයන් සම්පූර්ණත්වයට පත්වීමට උපකාර වෙන්නේ. ඉද කුණ්ඩලිය බික්කු කාය දුච්චරිතං පහාය වචී දුච්චරිතං පහාය මනෝ දුච්චරිතං පහාය කාය සුචරිතං භාවේති වචී සුචරිතං භාවේති මනෝ සුචරිතං භාවේති චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණේති. ඔන්න යම්කිසි කෙනෙක් මේ කාය දුස්චරිත වාග් දුස්චරිත මනෝ දුස්චරිතයන් ප්‍රහාණයටපත් කරලා සුචරිත ධර්මයන් වඩන්න ඕනේ. මේ සීලයක පිළිපදලා නිකන් ඉන්න නෙමෙයි බුදුදහම කියන්නේ. දුස්චරිත ප්‍රහාණය කරන්නා සේම සුචරිත ධර්මයන් වඩන්න. කාය දුච්චරිතං පහාය කාය සුචරිතං භාවේ. අන්න ඒ தത്വයට තමන්ගේ ජීවිතය සකස් කරගන්නා පුද්ගලයා තුලයි සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණත්වයටපත් වෙන්නේ. එහෙමනම් යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකින. එය හොඳයි. ප්‍රාණඝාතය කියන්නේ කයෙන් සිදුවන දුසිරිතක්. ඒ දුසිරිතෙන් වළකිනවා. වළකිලා කාය සුචරිතය හු වඩන්න ඕනේ. පාණාතිපාතම් පහාය පාණාතිපාතා පටිවිරතා නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති. සත්ව ඝාතනයෙන් වැළකීලා ඉන්න එක බොහොම හොඳයි. ඒයින් සෑහීමකටපත් විය යුතු නැහැ. ඉන් පස්සේ පුද්ගලයා සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පාව දයාව පතුරවල වාසය කරන්න ඕන. එහෙම වුණොත් නේ සුචරිතය වැඩෙන්නේ. දුෂ්චරිතයෙන් ඉවත් වෙලා සුචරිතය හු වඩන්න ඕන. සත්ව ඝාතනයෙන් ඈත් වෙලා සත්වයන්ගේ ජීවිතවලට රැකවරණයකුත් උහු දෙන්න ඕනේ. සියලු සත්වයන් කෙරේ දයානුකම්පාවෙන් වාසය කරන්න ඕනේ. හොරකමින් වලකිනේ කොහොඳයි. හොරකමින් වලකිනවා වගේම අනිකාගේ ජීවිත පැවැත්ම සඳහා තමා සතු දේ පරිත්‍යාග කරන්න ඕනේ. අනුසතු දේ නොගන්නවා වගේම තමන් සතු දේ පරිත්‍යාග කරන්න ඕනේ. එතකොට තමයි දුසිරිතෙන් වළකිනවා සුචරිතේ සම්පූර්ණ කරනවා. හොරකමේ තියෙන ආදීනවන් අයට කියලා දෙන්න ඕනේ. හොරකමින් වැළකීමේ තියෙන ආනිසංසන් අයට කියලා දෙන්න අන් අයගේ ජීවිත පැවැත්ම වෙනුවෙන් Tamanට කරන්නට පුළුවන් උපකාරයක් කරන්න ඕනේ. ඒ විදිහට කාය දුස්චරිතත් ප්‍රහාණය කරමින් කාය සුචරිත වඩන්න ඕනේ. වචී දුස්චරිතත් ප්‍රහාණය කරලා වචී සුචරිත වඩන්න ඕනේ. සිල් සමාදන් වෙලා මේ මොකුත් නොකර නිකන් ඉන්න නෙමෙයි මේ තියෙන්නේ. දැන් අපි කේලම ගැන බලමු. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙතන කියන දේ අතෙනට කියලා අන් අය බිඳවනවා නම් ඒ කේලම. ඒකට යම් කෙනෙක් කේලමින් වළකිනවා නම් ඒ බොහොම හොඳයි. නමුත් කේලමින් වැළකීලා නිකන් ඉන්න බෑ. එයා සුචරිතය වඩන්න ඕනේ. සුචරිතය වැඩි වීම සඳහා මොකද්ද කළ යුත්තේ? සමග්ගරාම සමගිකමට සමගිකමෙහි ඇලෙන්න ඕනේ. සමගිකම ආරාමයක් කොට ගන්න ඕනේ. සමගිකමට එයා ඇලුන කෙනෙක්. අසමගි වූවන් සමගි කරවන්න ඕනේ. සමගි වූවන්ට අනුබල දෙන්න ඕනේ. අසමගි වූවන් සමගි කරවන්න ඕනේ. අද අපේ රටට ඕනෙම දෙයක් නෙමෙයි. අසමගි වූවන් සමගි කරවන්න ඕනේ. සමගි වූවන්ට අනුබල දෙන්න ඕනේ. එතකොට කේලමින් වලකිනවා. ඒ හොඳයි. කේලමින් වැළකීලා දුෂ්චරිත ප්‍රහාණය කරලා ඔහු සුචරිතේ වඩනවා. අසමගි වූවන් සමගි කරනවා සමගි වූවන්ට අනුබල දෙනවා. සමගියේ ඇලිලා වාසය කරනවා. ඒ වගේම බොරුවෙන් වළකිනවා. ඒ බොහොම හොඳයි. ඒයින් නතර නොවි සත්‍ය කතා කරනවා. සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරනවා. සත්‍ය ඔප්පු කිරීම සඳහාවත් බොරුවක් කියන්නේ නැහැ. සත්‍යයෙන් සත්‍ය ගලපලා සත්‍යවාදී පුද්ගලයෙක් බවට අන්නේ විදිහට පින්වතුනි දුෂ්චරිත ප්‍රහාණය කරලා සුචරිතේ වඩන්න ඕන තව සතර සතිපට්ඨානයට ඇවිල්ලා තවම සප්තබොජ්ජංග වලට ඇවිල්ලා නැහැ. ඔන්න. එතකොට සීලය කියන තැනයි මෙතන පැහැදිලි වෙන්නේ. ඒ වගේම මනෝ දුස්චරිත ප්‍රහාණය කරන්න ඕන. මනෝ දුස්චරිත කියන්නේ අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. මිච්ඡා දිට්ඨි. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. දැඩි ලෝභය ප්‍රහාණය කරන්න ඕන. දුරු කරන්න ඕන. මැරිලා යන ජීවිතයක් ගත කරන පස්කන්ධක් බවට පත්වෙන ජීවිතයක් ගත කරන අපි මේ ලෝභයෙන් ගොඩගසාගෙන ඉන්න හොඳ නෑ. ඒ ලෝභය ප්‍රහාණය කරලා අලෝභය පරිත්‍යාගශීලී චේතනා දියුණු කරන්න ඕනේ. ලෝභය ප්‍රහාණය කළ යුතුයි. පරිත්‍යාගශීලී චේතනා දියුණු කරන්න ඕනේ. ව්‍යාපාදය දුරු කරන්න ඕනේ. ව්‍යාපාදය දුරු කරලා මෛත්‍රිය වඩන්න ඕනේ. ව්‍යාපාදය දුරු කරලා නිකන් ඉන්නේ නෑ. මම සුවපත් වෙම්ම මා මෙන්ම මාගේ දෙමව්පිය ගුරුවර ආදී හිත සත්වයෝද සුවපත් වෙත්වා මාගේ මදහත් සත්වයෝද සුවපත් වෙත්වා මාගේ වෛරී සත්වයෝද සුවපත් වෙත්වා පා නැති සත්වයෝ සුවපත් වෙත්වා දෙපා ඇති සත්වයෝ සුවපත් වෙත්වා සිව්පා සත්වයෝ සුවපත් වෙත්වා බොහෝ පා ඇති සත්වයෝ සුවපත් වෙත්වා මේ විදිහට දස දිසාවාසී සත්වයෝ සුවපත් වෙත්වා මේ විදිහට ද්වේෂයෙන් ඈත් වෙලා මනෝ සුචරිතේ හෙවත් මෛත්‍රිය සම්පූර්ණ කරනවා. මෙන්න මේ විදිහට කුණ්ඩලිය යම්කිසි කෙනෙක් දුස්චරිතයන් ප්‍රහාණය කොට සුචරිත ධර්මයන් භාවිතෝ බහුලීකතෝ නැවත නැවත භාවිත කරනවා නම් බහුලීකృత කරනවා නම් නැවත නැවත හුරු පුරුදු කරනවා නම් අන්න එයා තුල වැඩෙනව මොනවද සතර සතිපට්ඨාන ධර්මය. දැන් මූලික පියවර සූදානම්. අත්තිවාරම හොඳයි. ඉන්ද්‍රිය ටික සංවරයි, සුචරිත ධර්මයෙන් පුරනවා, දුස්චරිතේනොත් ප්‍රහාණයටපත් කරලා. දැන් සතර සතිපට්ඨාන නම් වූ ගැඹුරු භාවනා ක්‍රියාමාර්ගයකට ඔහු සූදානම් කරගත් හිතක් කයක් ඇති කෙනෙක්. අත්‍තිවාරම හොඳයි. දැන් මේ පුද්ගලයා තුල සතර සතිපට්ඨාන ධර්මයන් පිරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුණ්ඩලිය. කෙසේ වඩන ලද සතර සතිපට්ඨාන ධර්මයන්ද කෙසේ බහුල වශයෙන් පුරුදු පුහුණු කරන සතර සතිපට්ඨාන ධර්මයන්ද සප්ත බොජ්ජංගයන් පූර්ණත්වයට පත් කරන්නේ. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අන්න මේ විදිහට මූලික අත්තිවාරම මත පිහිටලා කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨාන ධර්මයන් ඔහු භාවිත කරනවා නැවත නැවත නැවත නැවත නැවත නැවත බහුලීකృత කරනවා. ඒ සඳහා සුදුසුකම් නුසුදුසුකම් කීපයක් තියෙනවා. ප්‍රහාණය කළ යුතු කරුණු දෙකයි. අවිජ්ජා දෝමනස්සං. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය, දෝමනස්සං කියන්නේ ద్వේෂය දුම්නස. දැන් මේ දෙක දුරු කිරීම සඳහා මූලික ශික්ෂණය ලැබලා තියෙනවා. ඉන්ද්‍රිය සංවරය තුලිනුත් දුස්චරිත ප්‍රහාණය කොට සුචරිතයේ වැඩිම තුලිනුත් අවිජ්ජා දෝමනස්ස දෙක මොහුගේ සිතට වේගවත්ව ගලාගෙන ඉන්නේ. ඔහු දැන් පිහිටන්ට ඕනේ කරුණු තුනක් තුල. ආතාපි කෙලෙස් තවන වීරිය සම්පජානෝ නුවණ සතිමා සිහිය අවිජ්ජා දෝමනස්ස දුරු කරලා කෙලෙස් තවන වීරියත් නුවණත් සිහියත් උපස්සනා සතිපට්ඨානේ වඩනවා ගුරුවරයෙක් ඇසුරු කරගෙන හොඳ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගේ අවවාද අනුශාසනා ලබාගෙන 14 ආකාරයකට කායානුපස්සනාව වඩනවා ආනාපාන සතිය හුස්ම ගැනීම හුස්ම හෙලීම කායානුපස්සනාව හතර ආකාරයකට වඩනවා එමෙන්ම ඉරියාපත මානසිකාරය තමන්ගේ වාඩි වී සිටින ඉරියව්ව ඇවිදින ඉරියව්ව සිටගෙන ඉන්න ඉරියව්ව නිදා ගන්නා ඉරියව්ව කියන සිව් ඉරියව් සිහිනුවණින් පවත්වන සම්පජානකාරී තමන් ඔබම ඔබ බැලීම අත්පා දිගහැරීම අත්පා හැකිලිම, ආහාර පාන අනුභව කිරීම ආදී සෑම ක්‍රියාවක්ම මල මූ පහ කිරීම, ආහාර අනුභව කිරීම, ඇඳුම් ඇඳීම, භික්ෂුවක් නම් සිවුරු දැරීම මේ හැම ක්‍රියාවක්ම එදිනෙදා තමන්ගේ ජීවිතය තුල සිදුවන හැම ක්‍රියාවක්ම සිහිනුවණින් යුක්තව පවත්වන සම්ප්‍රදාන ඊළඟට පටික්කුල මානසිකාරය අපේ මේ ශරීරය කොටස් 32කට බෙදාගෙන කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව දලබුව පිත්තාශය පෙනහලු බඩවැල අතුණු බහන් නොපැසුණ ආහාර අසුචි මොළලොඳ පිතසෙම සැරවලේ දහඩිය තෙල් මන්ද කඳුළු වුරුණු තෙල් කෙල සොටු හන්දිවල තියෙන තෙල් සහ මුත්‍ර කියන කොටස් 32 පහේ කොටස් 4කටත් හයේ කොටස් 2කටත් බෙදාගෙන වචනයෙන් සජ්ජායනා කරන්න විතරක් මාස 6ක් යනවා. කෙනෙකුට හිතන්න පුළුවන් මේවා බොහොම සරලයි කියලා. එහෙම සරල නෑ. මාස 6ක් යනවා මේ දෙතිස් කුණප කොට්ටාසයන් වචනයෙන් සජ්ජායනා කරන්න. ත්‍රිපිටක ධාරියෙක් වුණත් මෙය වචනයෙන් සජ්ජායනා කළ යුතු බවයි ධර්මයේ කියන්නේ. ඊළඟට සිතෙන් මෙනෙහි කිරීම. මේ විදිහට ධාතු මනසිකාර පබ්බ. ඉන්පස්සේ සතර මහා ධාතු වලට මේ කොටස් ශරීරය බෙදා ගන්නවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ සතර මහා ධාතු ගවයේ අරගෙන ගිහිල්ලා මස් කරන කෙනෙකුට අරන් යද්දී කලින් ගවයා කියන සංඥාව තියෙනවා ගවයා මරද්දිත් ගවයා කියන සංඥාව තියෙනවා නමුත් මරලා මස් කරලා තැන් තැන් වල එල්ලුවාම ගවයා කියන සංඥාව නැහැ. දැන් තියෙන්නේ මස් විකුණනවා කියන සංඥා. ඒ වගේ මම මගේ කියන මේ අපි හිතන් ඉන්න මේ මමත්වය අස්මිමානය දුරු කර ගැනීම සඳහා මේ ශරීරය තුල පටවි ධාතුවක් තියෙනවා ඒ මම නොවේ මම මගේ නොවේ පටවි ධාතු කොටස් 20ක් ආපෝ ධාතු කොටස් 12ක් තේජෝ ධාතු කොටස් 4ක් වායෝ ධාතු කොටස් 6ක් ඔක්කොම මේ ශරීරයේ කොටස් 42කට බෙදාගෙන ධාතු මනසිකාරේ මෙනෙහි කරනවා. ඊළඟට නවසීවතිකේ. මනුෂ්‍ය ශරීරයක් මරණයටපත් වුණාට පස්සේ පළමු දවසේ ඉදිමෙනවා, දෙවන දවසේ පළ නිල් වෙනවා, තුන්වෙනි දවස වෙනකොට ඕජා වැగిරෙනවා. උද්දුමාතකං විනීලකං විපුබ්බක යහතා ඕනෑම ශරීරයක් එහෙමයි. දැන් නම් එහෙම වෙන්නේ නැහැ කොටසක් අල්ලතුවම වල දානවනේ. ඒ නිසා. නමුත් ස්වභාවික ශරීරයක පළවෙනි දවස වෙනකොට ඉදිමිනවා, දෙවෙනි දවස ගත වෙනකොට නිල් වෙනවා, තුන්වෙනි දවස ගත වෙනකොට ඇස් ඇරෙනවා, මුඛය ඇරෙනවා, නාස්පුඩු වලින් මුඛයෙන් මේ වගේ ඕජා වැගිරෙනවා. මේ පළමු අවස්ථාවේ සිට මේ ඇට කැබලි සුණු බවට පත් වෙනවා. අවුරුදු 100ක් 200ක් ගියන් පස්සේ අහවල් පුද්ගලයා හිටියා අතන වල දැම්මා කියනවත් කවුරුත් දන්නේ නැහැ. ඇට කෑලිත් සුණු බවට මේ විදිහට මනුෂ්‍ය ශරීරයට සිදුවන පෙරලි නවය ආකාර නවයකට සිදුවෙන පරිවර්තනය සතෙකුගේ මල සිරුරක් හෝ අරමුණු කරගෙන වඩනවා. ඒ විදිහට කායානුපස්සනාව 14 ආකාරයකට වේදනානුපස්සනාව 9 ආකාරයකට චිත්තානුපස්සනාව 16 ආකාරයකට ධම්මානුපස්සනාව පස් ආකාරයකට ගුරු ඇසුර තුළ පුරුදු පුහුණු කරනවා. ඒ නැවත නැවතත් වඩනවා නැවත නැවතත් බහුලීකృత කරනකොට අන්න එයා තුළ සිහිය පිහිටිනවා. ඒ සිහියට කියනවා සති සම්බොජ්ජංගය. ඒ සිහිය මත පිහිටලා එයා නැවත නැවතත් නැවත නැවතත් මේ ජීවිතේ නුවණින් විමසනවා. ඒ නුවණින් විමසීමට කියනවා ධම්මවිතේ සම්බොජ්ජංගේ. එතකොට ඔහු දහම නැමැති කැඩපත තුලිනෝ ජීවිතේ විමසන්නේ. එහෙම ධම්මවිචේ සම්බොජ්ජංගේ ඔහු තුල වැඩෙනකොට ඔහු තුල බලවත් වූ ප්‍රීතියක් ඇති වෙනවා. එයට කියනවා ප්‍රීති සම්බොජ්ජංගේ. ඒ ප්‍රීතිය හේතු කොටගෙන ඔහුගේ කයත් සිතත් සැහැල්ලු වෙනවා. එයට කියනවා දරත සංසිදෙනවා. බරගති නැහැ. සැහැල්ලු කයක්, සැහැල්ලු මනසක්. එයට කියනවා පස්සන්දි සම්බොජ්ජංගේ. ඒ පස්සද්ධි සම්බොජ්ජංගයේ වැඩිම නිසා ඔහුගේ සිත සමාහිත වෙනවා ඒකඳ වෙනවා. සමාහිත සිතෙන් යුක්ත කෙනා තමයි යථාර්ථය දකින්න. ඔහු ඇස අනිත්‍ය වශයෙන් විමසනවා, කන අනිත්‍ය වශයෙන් විමසනවා, නාසය අනිත්‍ය වශයෙන් විමසනවා. ওই විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔහු තුල වැඩෙනවා. ඔහු මධ්‍යස්ත ජීවිතයක් ගත කරනවා. ඔහුට මේ ලෝකයේ යන ඉන්න ඉහළම ධනවතක් පහාත්ම කුලිකයක් ඔහුට සමානයි. දෙදෙනාටම තියෙන පස්කඳක්. පංචස්කන්ධය. සමාන අදහස්. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ සුනීතටත් පිළිටුනේ. සෝපාටත් පිළිටුනේ. රජ්ජුමාලාටත් පිළිටුනේ. භාග්‍යවතුන් වහන්සේට අනාථපිණ්ඩික සිටුවරයත් එකයි රජ්ජුමාලත් එකයි. පිහිට වෙනවා නම් කාටත් සම මෙතක් සම කරුණා. ඒ විදිහට උපේක්ෂාව තුළ ඔහුගේ හිත වැඩෙනවා. මේ විදිහට තමයි පින්වතුනි අරහත්ත්වයට පත්වීමේ ක්‍රියාමාර්ගය භාග්‍යවතුන් වහන්සේ මේ අනුකුබ්බ සික්කා දැසගත්තනම අරහත්ත්වයක් නෑ. පියවරෙන් පියවර පියවරෙන් පියවර සම්පූර්ණ කළ යුතු ධර්ම මාර්ගයකුයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. ඉතින් අද ධර්ම දේශනාව මීට වඩා දීර්ඝ කරන්න කාලය නොවේ. පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වන මේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා සැපවත් වෙත්වා ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වන හැම දිනාටම මේ ධර්ම දානමේ පින්කම ආශිර්වාදයක්ම වේවා දායකත්වයේ දරූ ඔබ හැම දිනාටමත් ඥාතීන් ඇතුළු සෑම දිනාටමත් මේ පින්කම් මෙලව පරලොව සැනසුම කෙලවර නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති ධර්මානුශාසනාව ප්‍රයතු දේශකයාණන් වහන්සේ කැප්පිටිගල නියංගම ආනන්ද ධර්මවර්ධනාරාමාධිපති පූජ්‍යපාද මැදමහනුවර සමිතසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාස්ත්‍රීය කටයුතු තවතවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යයෙන් දුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවායි කියා විසාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.